අද මේ උතුම් වූ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ හෝමාගම වලව්ව පාර අංක 415න් 11 නිවසේ පදිංචි YS සේනාරත්න මහත්මිය ඇතුළු අවුලේ දූ දරුවන් පිරිස විසින් ඒ පින්වතුන් අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය කියන අතිවිශාල පුණ්‍ය කර්මය සිදු කරගන්නට බලාපොරොත්තු වෙනවා දානයන් අතර උතුම්ම දානයක් තමයි ධර්ම දානය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ධර්මීය මේ තරමටම විශේෂ වෙන්නේ කෙනෙකුට ආහාර පාන දීලා යම්කිසි කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ලෝතර භාග්‍යවතුන් වහන්සේගේ එක බුද්ධ වචනයකින් මහා ෂඩ පරුෂ ඡණ්ඩ පුරුෂයන් යක්ෂයන් පවා මහා රජවරු පවා යටත් වෙලා ධර්මයට යටත් වෙලා ධාර්මිකව තමන්ගේ ජීවිතය පවත්වාගෙන සසර දුකින් නිදහස් වෙලා තියෙනවා. කෝටි ගණන් මිනිසුන් මරපු ධර්මාශෝක නම් මහ අධිරාජ්‍යවරයා ධර්මාශෝක රජු බවට පත්ුනේ. ඒ අශෝක අධිරාජ්‍යවරයා ධර්මාශෝක රජු බවට පත් වුණේ ලෞතර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයත් වලින්. ධර්ම රත්නේ ගුණය ධර්ම රත්නේ ගුණය නම් මෙපමණයි කියලා සීමා කරන්නට බෑ. ධර්ම රත්නය මේ විශ්ව ධාතුවේ දෙවිනි බවට පත් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි. ඒතරම් ධර්ම රත්නය අති උත්තමයි. එහෙම ධර්මයක් ලෝක සත්‍යය කෙරෙහි දානය කරන්නට පුළුවන් ඒ ධර්ම දාණයෙන් ලබන පින පින්වතුනි කිසිම පුණ්‍ය කර්මයකින් ලබන පිනකට සමාන කරන්න බෑ. ඒ නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය කියලා. මොකද හරියට සිල් රකින්න අය පවා හරියට බණ අහුවේ නැති වුණොත් සිල් රැකීමේ පුණ්‍ය කර්මෙන් උසස් තැනකට යන්න පුළුවන්. නමුත් හරියට බණ අහපු නැති නිසා ඒ උසස් තැන පහත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෝපිකා කියලා එක කාන්තාවක් තෙරුන් වහන්සේලා තුන් නමකට සංඝාවාසයක් හදලා පූජා කළා මහ පිං කරනවා. දවසක් මේ සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේගේ බණක් අහනවා. ඇය සකසල බණ අහලා මරණින් මතුව ශක්‍ර දෙවියන්ගේ පුතෙක් වෙලා උපන්නා. ගෝපක කියන දිව්‍ය පුත්‍රයා නමින්. දවසක් මේ දිව්‍ය පුත්‍රයා දකිනවා ලස්සන ආලෝකයකින් බබලන ගහන්දරයෝ තුන්දෙනෙක් ඇවිල්ලා ශක්‍ර දෙවියන්ට උපස්ථානයක් කරනවා. ගහන්දරයෝ කියලා කියන්නේ ශක්‍ර දෙවියන්ට උපස්ථාන කරන දෙවිවරු පිරිසක්. බොහෝම පහළ මට්ටමේ උප්පත්තිය. ගෝපක දිව්‍ය පුත්‍රයා දකිනවා මේ කවුද කියලා. තමන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ සංඝාවාසයක් හදලා පූජා කළ උපස්ථාන කරපු භික්ෂුන් වහන්සේලා තුන්නම. ගෝපක දිව්‍ය පුත්‍රයා නින්දාවක් කරන්න ඕනේ කියලා ළඟට ගිහිල්ලා අහනවා නුඹලා දන්නවද මං කවුද කියලා. මම තමයි නුඹලට සංඝාවාසයක් හදලා උපස්ථාන කරපු දායකයා. අද මම උසස් දිව්‍ය තලයක නුඹලා බොහොම පහළ දිව්‍ය තලයක අහනව දන්නවද ඔහොම සම්පත්තියක් නුඹලට ලැබෙන්නේ මොකක් නිසාද කියලා එදා බුදුරජාණන් වහන්සේ බණ කියද්දී නුඹල තුන්දෙනෙක් ඇවිල්ලා බණ ඇහුවා හැබැයි මම සකසල බණ අහද්දී නුඹල තුන්දෙනා එක්කෙනෙක් නිදාගත්තා තව කෙනෙක් වටවිට බල බල හිටියා තව කෙනෙක් තවත් පිරිසක් එක්ක කතා කර කර හිටියා එදා නුඹලා භාග්‍යතුන් වහන්සේගේ බණ ඇහුවේ නේ සිල් රැකපු නිසාද නුඹලගේ ශරීර බබලනවා සකසල බනහපු නැති නිසා ගහන් දරුවෝ තුන් දෙනෙක් වෙලා ඉපදෙනවා එහෙනම් පින්වතුනි හිතන්ද හරියට ධර්ම ශ්‍රවණය කරනවා කියන එක කොයිතරම් මහ පිනක් එතකොට බණ අහනවා කියන කුසල කර්මීය ඒ තරම් උතුම් ස්ථානයකට තබන්න තරම් බලවත් නම් ඒ පින එවන් උතුම් ධර්මයක් ලෝකයාට දායාද කරනවා කියන එක කොයි තරම් නම් මහා පුණ්‍ය කර්මයක්ද එවන් උතුම් ධර්ම දානයකටයි අද එපින් උතුම් දායකත්වයේ දරන්නේ එhmenan අපි දේශනාව නිමාවට පත්වනෙන් පස්සේදී එපින් උතුම්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණි අදත් අපට નિયમિત ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ අපි පසුගිය සතියේ ධර්ම දක්ෂිනාව තුලින් ආරම්භ කළා මේ සම්බුද්ධ ශාසනයේ අති විශේෂ මහරහතන් වහන්සේගේ චරිත කතාව. අපි එදා ඔබට සිහිපත් කළා මේ ආර්යයන් වහන්සේලාගේ කතා අපි අහන්නේ මොකක් නිසාද කොහොමද අපේ නිවනට ඒක උපකාර වෙන්නේ කියලා ආර්යයන් වහන්සේලා අතිශයම ගුණාධිකයි ඒ ගුණ අධික ආර්යයන් වහන්සේලාගේ ගුණය ධර්ම කාරණාවකින් දැනගන්නවා මිසක් කවදාවත් උන්වහන්සේලා අසුර කරලවත් අපට ලබා ගන්න බෑ එමනම් අපි අද කතා කරන්නේ අඤ්ඤා කොණ්ණඤ මහරහතන් වහන්සේ පිළිබඳ චිර රාතඥ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථාන භාග්‍යවතුන් වහන්සේට පමණක් මේ සම්බුද්ධ ශාසනය වඳින සියලු සංඝ රත්නය සියලු ශ්‍රාවකයන් වහන්සේලාගෙන් වැඳුම් ලබන අති විශේෂ උත්තමෙන් වහන්සේ නම සංඝ රත්නයේ පිළිබඳව හිත පිහිටුව ගනිද්දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන දැන ගැනීම අති විශේෂයි මොකද මේ ශාසනයේ පළමු ශ්‍රාවකයන් වහන්සේ නිසා අපි පසුගිය සතියේ සාකච්ඡා කළා අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නියත විවරණ ලබාගත් ජීවිතය මේන් කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල උන්වහන්සේගේ ශාසනයේ මුලින්ම ධර්මීය ප්‍රතිවේදනය කරපු භික්ෂූන් අතරින් අග්‍රස්ථානයේ දෙන දිහා දැකලා පින්වත්නි එදා අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ නගරේ එක සිටු කුලයක සිටුවරයෙක් වෙලා උපදිනවා. ඒ සිටුවරයා ඒ අග්‍රස්ථානයේ දිහා දැකලා දින 7ක් එක දිගට දන් දීලා තමනුත් අග්‍රස්ථානයේ ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාවෙන් තමන්ගේ ප්‍රාර්ථනාව ඉටු වෙන බව පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේම දැනගෙන තවත් බොහෝ පින් කළා. මීට කල්ප 91කට කලින් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබමින් පදුමුත්තර විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ බන්දුමති නගරේ එක කොළයක මහා කාල කියන නමින් උපදිනවා. Taman ටික සහෝදරෙක් හිටිය චූල කාල කියලා. මේ මහා කාල චූල කාල කියන දෙන්න එකම නිවසේ වාසය කළේ විපස්සී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණාම විපස්සී භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට එක දිගටම ජීවිත කාලෙම දන් දෙන්න අදිෂ්ඨාන කරගත පීරජතුමා. අපි පසුගිය සතිය සඳහන් කළා පීරජතුමාට ඒ සිතුවිල්ල ආවේ මොකක් නිසාද කියලා. දැන් පීරජතුමා එක දිගටම අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දන් දෙනවා අවුරුදු 7යි මා අවුරුදු 7යි මාස 7ක් දන් දෙනවා අවුරුදු 7යි මාස 7ක් යනකම් භාග්‍යතුන් වහන්සේව දැකගන්න නගරවැසියන්ට ඉඩක් ලැබුණේ. මොකද භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු විහාරද්වාරයේ ඉඳලා ඒ ద్వාර කෝෂ්ඨකේ ඉඳලා රජතුමාගේ මාලිගාවේ ద్వාරයේ ළඟට එනකන් කිහිරි දඬු වලින් කිහිරි ලී වලින් ප්‍රාකාරයක් බඳිනවා. පින්වත්නි, ඒ ප්‍රාකාරය බැඳලා ඒ මතින් තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන 168000ක් භික්ෂුන් වහන්සේලා වඩින්නේ. දැන් නගරවැසියෝ මේ කාරණාව නිසා අතිශයින්ම රයිතුමත් එක්ක කුපිත වෙලා හිටියේ. දවසක් නගරවැසි එකතු වෙලා මෙහෙම කතිකාවක් කරනවා. අපි මේ වෙනකොට අපි භාග්‍යවතුන් වහන්සේව හරියටම අවුරුදු 7යි මාස 7කින් දැකලා නැහැ. මොකද රජතුමා මගේ බුදුහාමුදුරුවෝ මගේ ධර්මරත්නය මගේ සංඝරත්නය කියලා මේ මමායනය කරමින් උපස්ථාන කරනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සියලු දෙව් මිනිසුන්ට උපකාර පිණිස. රජතුමා මේ විදිහට දන් දෙන්න ගත්තොත් අපට කවදාවත් පිනක් කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් මිනිස්සු කතා වෙනවා එකිනෙකා සමහර දෙනෙක් කියනවා මොකද නිරේ රස්නේ දැනෙන රයිතුමාට විතරද? නෑ අපිට ගියත් නිරේ රස්නේ දැනෙනවා. නිරයට යන්නේ ඉන්න රයිතුමා විතරද? නෑ අපිත් නිරයට යන්නේ ඉන්න අය. පින් කරගත්තේ නැතිනොත් අපිත් නිරයට යනවා. ඇයි රජතුමා විතරද දිව්‍ය ලෝකේ සැප විඳින්න කැමති? නෑ අපිත් කැමති දිව්‍ය ලෝකේ සැප විඳින්න. අපි මේ බව රජතුමාට කියමු. රජතුමා අපේ වචනේ අහන්න නැතුව අපට ඉඩක් ලැබලා නොදුන්නොත් අපි ඔක්කොම එකතු වෙලා රජතුමත් එක්ක යුද්ධ කරමු. යුද්ධ කරලා හරි බුදුරජාණන් වහන්සේව අරගෙන අපි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙමු. බලන්න පින්වත්නි මිනිසුන්ගේ සිතුවිලි කොච්චර ශ්‍රද්ධාවන්තද? ඔවුන් මේ ගැටෙන්න පවා යන්නේ මොකක් නිසාද? පින් කරගන්න තියෙන ආසාව නිසා. ඒ තරම්ම මේ පිනට පිනට කැමැත්තක් දක්වනවා. දැන් රජතුමා අතිශයින්ම බලවත්. හැබැයි අපට රජතුමාත් එක්ක ගිහිල්ලා කෙලින්ම මේ කාරණා පිළිබඳ කතා කරන තරම් බලයක් නැහැ. අපි රජතුමාව මුණ ගැහිඳ එක ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් තෝරගමු. අපට මේකට ගැළපෙන එකම කෙනා තමයි රජතුමාගේ සේනාධිපති. දැන් රජතුමාගේ සේනාධිපති සේනාධිපතිව මේ කාරණාවට තෝරගන්නවා. සේනාධිපති ජනතාවගේ කතාව අහලා සේනාධිපති එක එක වරටම මේ කාරණාවට එකඟ වෙනවා. හැබැයි පොරොන්දුවක් ඇතුව. මොකද්ද පොරොන්දුව? මම රජතුමාගෙන් භාග්‍යවතුන් වහන්සේව නුඹලට අරගෙන දෙන්නම්. හැබැයි ඒක පොරොන්දුවක් වෙන්න ඕන. රජතුමාගෙන් භාග්‍යවතුන් වහන්සේව ගත්තම පළවෙනියටම දන් දෙන්නේ මම. ජනතාව සේනාධිපතිගේ කැමැත්තට ඉඩ දීලා කිවිසුමක් ඇතුව දැන් සේනාධිපති මේ කාරණාවට යොමු වෙන පටන් ගත්තා. සේනාධිපති රජතුමාගේ ළඟට ගිහිල්ලා මේ කාරණාව කියනවා. බන්දුමස්ස රජතුමා මුණ ගැහිලා අහනවා මහරජා ජනතාව අතිශයම කුපිත වෙලා ඉන්නේ. රජු අහනවා මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේට දන් දෙන්න ඉඩක් නැති නිසා. රයිතුමා කියනවා ඔවුන් කුපිතුනා කියලා මට මොනව කරන්නද? මම මේ රටේ රජු. නමුත් සේනාධිපති කියනවා මහරජ එහෙම කියන්න එපා. තාන් ඔවුන් දැන් බලවත් වෙලා ඔබතුමත් එක්ක සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණොත් යුද්ධ කරනවා කියලා. රජු කියනවා. හරි ඉතින් අපි යුද්ධ කරමු. ඔවුන් එනවනම් මමත් එක්ක යුද්ධ කරන්න මමත් ඔවුන්ට යුද්ධ කරමු. ඉතින් ඒ වෙලාවේ සේනාධිපති අහනවා මහරජ මහරජ ඔබ අපිත් එක්ක යුද්ධ කරන්නේ කවුරු එක්කද කියලා. එතකොට රයිතුමා අහනවා සේනාධිපති නුඹ කාගේ පක්ෂේද? නුඹ මගේ පක්ෂේද ජනතාවගේ පක්ෂේද? සේනාධිපති කියනවා මහරජ මම ජනතාවගේ පක්ෂේ. මහරජ නුඹගේ දාසියොත් ජනතාවගේ පැත්තේ. මහරජ ඔබ කාත් එක්කද යුද්ධ කරන්නේ? ඒ වෙලාවේදී සේනාධිපතිගේ මේ කාරණාවෙන් දැනගන්නවා දැන් රජතුමා තනි වෙලා කියලා. රජතුමාට යුද්ධ කරන කවුරුවත් නැහැ. මොකද සියල්ලෝම එක පැත්තකට වෙලා. ඒ වෙලාවේදී රජතුමා සේනාධිපතිට කියන හොඳයි. මම නුඹලට භාග්‍යතුන් වහන්සේව දෙන්නම්. හැබැයි තවත් අවුරුදු 7යි මාස 7ක් මට එක දිගට දන් දෙන්න ඕන. සේනාධිපති ඒකට කැමති නැහැ. ඊළඟට අවුරුදු 6ක් ඉල්ලනවා. ඒත් කැමති නැහැ. මෙහෙම අවුරුදු 5 අවුරුදු 4ක් අවුරුදු 3ක් අවුරුදු 2ක් අවුරුද්දක් දක්වා එනවා එහෙමත් අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා දින 7ක් දක්වා එනවා දැන් 7 වෙනි දවසේ දන් දෙන්න රජතුමා දින 7ක් එක දිගට දන් දෙන්න රයිතුමාට සේනාධිපති අවසර දෙනවා මොකද රජවරුන් එක්ක වැඩිපුර ගැටෙන කෙච්චර සුදුසු දෙයක් නෙවෙයි නිසා බන්දුමස්ස රජතුමා අවුරුදු 7යි මාස 7ක් එක දිගටම දන් දෙන තිබිච්ච දාණය විපස්සි භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට දින 7කින් දෙනවා. 7 වෙනි දවසේ 7 වෙනි දවසේ දාණයට විතරක් ජනතාවට ආරාධනා කරනවා. බන්දුමස්ස රජතුමා ජනතාවට තමන් දෙන දන් දෙන විදිය පිළිබඳ පෙන්නලා ජනතාවගෙන් අහනවා නුඹලට පුළුවන් ද මම මේ දන් දෙන විදිහට භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න ජනතාව කියනවා මහරජ ඔබතුමා හරි පුදුම කතාවක් නේ අපෙන් අහන්නේ අපේ බදු මුදල් වලින් ඔබතුමා දන් දීලා අපි දෙන දේවල් වලින් ඔබතුමා දන් දීලා ඔබතුමා අහනවා අපිට මේ වගේ දන් දෙන්න පුළුවන්ද කියලා මහරජා අපිට ඊට වඩා හොඳට දන් දෙන්න පුළුවන් හත් වෙනි දවසේ අයිතුම උත්සාහයක් දරනවා නැවත වතාවක් මේ අදහස වෙනස් කරවගන්න. නමුත් ජනතාව ඔවුන්ගේ අදහස වෙනස් කරගන්න නැති බව දැනගත්තු රයිතුමා පිටි යල්ලෙන් කඳුළු පිස දමමින් විපස්සේ භාගතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම එක දිගට ජීවිත කාලෙම ඔබ වහන්සේට උපස්ථානයක් කරන්නයි හිතාගත්තේ. නමුත් මට අවස්ථාව දැන් ලැබෙන්නේ නැහැ කියලා මම දැනගන්නවා. ස්වාමීනි මම ඔබ වහන්සේව මෙතෙන් පටන් ජනතාවට බාර දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේට දන්වනවා. එතෙන් පටන් ජනතාව රජතුමාටත් වඩා හොඳට එක දිගට දන් දෙනවා. හැබැයි මුලින්ම දානීය පූජා කරන සේනාධිපති. සේනාධිපති තමන්ගේ වාරය ආපු දවසේ තමන්ගේ ආරක්ෂක බලඇණියට නියෝග කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මේ 168000ක් භික්ෂු සංඝරත්නයට බත් ඇටයක දෙයක් කිසිම කෙනෙකුට දෙන්න ඉඩක් දෙන්න එපා කියලා. සියලුම දානීය පූජා කරන්නේ මමයි කියලා සේනාධිපති තමන්ගේ සියලුම නිලධාරීන්ට නියෝග කරනවා. ඔය කාලේ හරි අපූර්ව සිදුවීමක් වෙනවා. අපේ පිඟුතට මතක ඇති අපේ බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු සුමනා කියන රාජකුමාරිකාව. අංගුත්තර නිකාය සුමනා සූත්‍රයේ මේ කාරණා විශේෂයෙන්ම සඳහන් කරනවා සුමනා රාජකුමාරිකාව මේ විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ හරි ආශ්චර්යමත් පින්කමක් කරනවා සුමනා සූත්‍ර අට කතාවේ මේ කාරණාව සඳහන් වෙනවා මං හිතනවා ඒ කොටසත් මෙතනට එකතු කරලා දේශනා කළොත් තවත් මේ කාරණාව අලංකාර වෙයි කියලා ඒ තරම් මේ කාරණාවත් වටින නිසා සේනාධිපතිතුමා දැන් තීරණය කරා Taman තමයි දාණය දෙන්නේ. හැබැයි රජතුමාගේ සේනාධිපති වෙලා හිටියේ අපේ සොමනා කියන රාජකුමාරිකාව ඒ කාලේ සිටු දියණියක් වෙලා ඉන්නවා. ඒ සිටු දියණියගේ තාත්තාමයි බන්දුමස රයිතුමාගේ සේනාධිපති වෙලා හිටියේ. හැබැයි ඇයගේ තාත්තා ඒ වෙනකොට මරණයටපත් වෙලා. දැන් ඇයගේ අම්මා සේනාධිපතිගේ දානය පිළිබඳව දැනගෙන කඳුළු සලනවා. දුවේ අද නුඹගේ තාත්තා හිටියනම් නුඹගේ තාත්තා තමයි දානය දෙන්නේ. නමුත් මේ කුමාරිකාව මේ සිටු දින අතිති අතිශේම ධෛර්යවත් වීරවන්ත ප්‍රඥාවන්ත කාන්තාවක්. මෑණියන්ගේ මේ සිතුවිල්ල දැනගෙන මෑණියන්ට කියනවා මෑණියනි බය වෙන්න එපා. මගේ තාත්තා නම් මේ දාණය දෙන්න සුදුසු කෙනා අපි දාණය දෙමු. ඇය මල් පොකුරක් සකස් කරලා ඒ මල් දාපු පුන් කලසේ ඇතුලේ දිය නොමුසු දිය වලින් නැති කිරි වලින් විතරක් පිසන ලද කිරිබතක් හදනවා. ඒ කිරිබත පුන් කලස ඇතුලේ දාගෙන ඒ උඩින් මල් දාලා මල් පොකුරක් බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න යන විදියට ඇය දානේ දෙන ස්ථානයට යනවා. ඇය ගැතේ මල් බඳුන දැකලා රාජපුරුෂයෝ අහනවා ඇතුළට යන්න ඉඩ දෙන්නේ. අහනවා ඇයි? අපට නියෝග ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේට දන් දෙන්නේ කිසි කෙනෙකුට ඉඩක් දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ සිටු දියණිය අහනවා නුඹලට පේන්නේ මගේ අතේ මල් බඳුරක් තියෙනවද නැත්නම් ආහාර බඳුරක් තියෙනවා වගේද එතකොට රාජපුරුෂයෝ අහනවා කියනවා නුඹගේ අතේ තියෙන මල් බඳුර එතකොට සේනාධිපතිට නුඹලගේ සේනාධිපතිතුමා අපිට මේ බුදුහාමුදුරන මල් ටිකක්වත් දෙන්න ඉඩක් දෙන්නේ නැද්ද කියලා අහනවා ඉතින් පින්තුණී සංසාරේ විශේෂ දෙයක් තමයි පින අධික මිනිස්සු යම් කිසි දෙයක් කිව්වොත් ඒ පින අධික මිනිසුන්ගේ කතාවට ඕනම බලවත් කෙනෙකුගේ හිත නැමිනවා. මේ සිටු දියණිය අතිශයම පුණ්‍යවන්තයි. මෑගේ මේ කතාවට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන රාජපුරුෂයන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ රාජපුරුෂයෝ බුදුරජාණන් වහන්සේට මල්නි පූජා කරන්න කියලා යන්න දෙනවා. ඒ වෙලාවේදී ඇය විපස්සී භාග්‍යතුන් වහන්සේ වඩින මග දිහා බලාගෙන ඉඳලා තමන් ගෙනාපු කිරිබත විපස්සී භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. දැන් 168000ක් භික්ෂු සංඝරත්නයේ දාණයට වැඩම කරලා ඉන්නවා. විපස්සී භාග්‍යතුන් වහන්සේ විතරක් දන් දෙන ස්ථානෙට වඩින්න නැතු වෙන තැනක වැඩ ඉන්නවා. සේනාධිපති ගිහිල්ලා අහනවා ස්වාමීනි සියල්ලෝම වැඩම කරලා ඉවරයි ස්වාමීනි ඔබ වහන්සේ දානෙට වඩින්න කියලා. අන්න ඒ වෙලාවේ කියනවා මට අතරමඟදී දානයක් ලැබුණා. ඒ නිසා මට දානීය ප්‍රමාණවත් කියනවා. සේනාධිපතිට ඒ වෙලාවේ තමයි වැටහෙන්නේ තමන්ට වඩා කෙනෙක් දැන් දන් දීලා කියලා. නමුත් හිතින් ඉවසා දරාගෙන දානීය තමන් සකස් කරපු සියල්ලක්ම පූජා කරලා ඉවර වෙලා සේනාධිපති හොයලා බලනවා කවුද මට වංචාවක් කරලා මේ දානි දුන්නු කියලා. එතකොට රාජපුරුෂෝ කියනවා ඒකාන්තයෙන්ම අර කාන්තාව අපට වංචාවක් කළේ මේ දානි දුන්න කියලා. එදා ඒ සිටු දියණිය විපස්සී භාග්‍යතුන් වහන්සේට දානය පූජා කළ ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි මෙතෙන් පටන් නිවන් දකින જાති දක්වාම මට සුමන කියන නමම ලැබේවා. මේ සුමන මල් වගේ මාගේ ශරීර වර්ණය වර්ණවත් වේවා. මේ සුමන මල් වගේ මගේ ගුණ සුවඳ පැතිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව නිසා එතෙන් පටන් කල්ප 91ක්ම සුමනා කියන නමම තමයි ඇයට ලැබෙන්නේ. දිව්‍ය ලෝකේ ඉපදුනත් සුමනා කියන දිවි පුත්‍රයා නමින් තමයි උපදින්නේ. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනත් සුමනා කියන නමම තමයි ඇයට ලැබෙන්නේ. අපේ බුදුරජාන් වහන්සේගේ කාලෙත් ඇයට සුමනා කියන රාජකුමාරිකාව කියන නම ලැබුණා. දැන් සේනාධිපති කල්පනා කරනවා මේ තරම් ප්‍රඥාවන්ත සද්ධාවන්ත කාන්තාවක් කෙනෙකුට ලැබුණොත් ඒ කාන්තේම දිව්‍ය ලෝකයේ සැපේ නම් අඩුවක් නෑ කියලා. අවසානයේ සේනාධිපති ඇයව සිටින දිසාව හොයාගෙන ඇයව තමන්ගේ අග්‍ර ජේෂ්ඨතම භාර්යාව බවට පත් කරගත්තා. දැන් විපස්සී භාග්‍යතුන් වහන්සේට දන් පූජා කළා ඉන් අනතුරුව අනුපිළිවෙලින් නගරවැසියෝ දන් දෙනවා. ඊළඟට නගර ద్వාරයේ ඉන්න ගමට අවස්ථාව ලැබෙනවා. ඒ ගමේ ඉන්න පළමුවෙන්ම දානය පූජා කරන අවස්ථාවක් ලැබෙන්නේ මම සඳහන් කර අඤ්ඤා කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විපස්සී බුදුහාමුදුරන්ගේ කාලේ මේ එක්තරා සිටු කුලියක මහා කාල කියන නමින් තමයි ඉපදලා ඉන්නේ. තමන්ගේ ගමට දානේ දෙන්න වාරේ ලැබුණෙන් පස්සේදී ඒ ගමේ පළවෙනියටම දන් දෙන්න අවස්ථාව ලැබුණේ මේ මහා කාල කියන සිටු පුත්‍රයාටයි චූල කාල කියන සිටු පුත්‍රයාටයි. මේ දෙදෙනාටම තියෙනවා දහසේ කිරියක කුඹුරු යායා. කිරියක් කියලා කියන්නේ අමුණු හතරක්. එතකොට එවැනි අමුණු හතරේව දහසයක වී ගබඩාවක් මොවුන්ට තියෙනවා. චූල කාලගෙන් ගිහිලා මහා කාල අහනවා අපි දෙන දන් දෙමු. එතකොට චූල කාල කියනවා අයියන්ඩිය පළමුවෙන්ම නුඹ දෙන්න මම අන්තිමටම දෙන්න. ඒ වෙලාවේදී මහා කාල කියනවා හැබැයි ඉතින් මම දන් දෙන්න පටන් ගත්තොත් මේ 16 කිරියකම තියෙන පහල් ටික ඉවර වෙයි. හැබැයි චූල කාලයකට කැමති වෙන්නේ නෑ. ඒ වෙලාවේ මහා කාල අටකිරියක දානයක් අටකිරියක සහල් වලින් දානය සකස් කළා භාග්‍යතුන් හසිට පූජා කරනවා. චූල කාල අන්තිමටම අටකිරියක් සහල් වේදන් කළ දානය පූජා කරනවා. පින්වත්නි මෙන්න මේ අවස්ථාවේ අති විශේෂ කරුණක් සිද්ධ වෙනවා ඒ තමයි මහා කාල කියලා කියන්නේ අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. තමන්ගේ ගමේ පළමුවෙන්ම දන් පූජා කරපු නිසා උන්වහන්සේ මේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ පළමු ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. එතකොට චූල කාල චූල කාල ගමේ අන්තිම දාණය පූජා කළේ තමන්ට ලැබිච්ච අවස්ථාවේ අන්තිමටම දන් දුන්නු නිසා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ චූල කාලේ අන්තිම ශ්‍රාවකයා බවට පත් වුණා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ මේ සම්බුද්ධ ශාසනේ රහත් බව ලැබපු අන්තිම රහතන් වහන්සේ සුබද්‍ර නම් මහරහතන් වහන්සේ. එතනදී සුබද්‍ර තෙරුන් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවම චෝදනා කරපු භික්ෂුව නෙමෙයි. ඒ අවස්ථාවේ සුබද්‍ර නමින් භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. එක සුබද්‍ර භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සියලුම භික්ෂුන් වහන්සේලා එකට එකතු වෙලා පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬනවා මාර්ගඵලලාභින් වහන්සේලා ධර්ම සංවේගයෙන් භාග්‍යතුන් වහන්සේගේ ළඟ වැඩ ඉන්නවා එක භික්ෂුන් වහන්සේ නම කැලේ රුක්ෂ මූලයක් ළඟට ගිහිල්ලා භාවනා කරනවා මේ තරම් වටින අවස්ථාවකදී මේ තෙරුන් වහන්සේ ආත්මාර්ථකාමීව භාවනා කරනවා කියලා චෝදනාව භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කළා ඒ විලාවේ සුබද්දර තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වඩම්මනවා. ඒ විලාවේදී සුබද්දර භික්ෂුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ කාරණා විමසනවා. අහනවා ඇයි මේ වගේ අවස්ථාවක ගිහිලා භාවනා කරන්නේ? සුබද්දර මහරහතන් වහන්සේ කියනවා එතකොට දැන් රහත් වෙලා ඉවරයි. උන්වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සම්බුද්ධ ශාසනේ මම වීරිය වඩනවා වීරිය වැඩුවා ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කලින් රහත් වෙනවා කියලා. ස්වාමීන් මගේ ප්‍රාර්ථනාව මම ඉටු කරගත්තා. ඒ නිසයි මම හුදකලා වෙලා ස්ථානයක භාවනා කළේ. ආන් ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ සුබද්‍ර මහරහතන් වහන්සේව වර්ණාවට පත් කළා. උන්වහන්සේගේ ගුණයක් ශ්‍රාවකයන්ට කියනවා මට මෙතරම් ආමිසයෙන් බොහෝ දෙනෙක් උපකාර කරනවා. හැබැයි මේ ආමිසින් මට උපකාර කරන එක වටිනවා. හැබැයි ආමිසයත් එක යම්කිසි කෙනෙක් වීරිය වඩලා මේ ශාසනය තුල මාර්ගඵල ලබනවා නම් සසරින් ඈතර වෙනවා නම් ඒක ඊට වඩා වටිනවා කියලා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට මේ අප්‍රමාදී වෙන්නේ කියලා වීරිය වඩන්න උනන්දු කරනවා සුබද්ද භික්ෂුන් වහන්සේගේ මේ ක්‍රියාව තුලින්. උන්වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොටම රහත් බව ලැබු පන්තිම ශ්‍රාවකයා. එහෙම ශාසනයේ අන්තිම රහත් බව ලබන්නට උන්වහන්සේට පුළුවන් කමක් ලැබුණේ අර චූල කාල වෙලා ඉන්න කාලේ Tamange ගමේ අන්තිම දානේ පූජා කරපු නිසා. හැබැයි තවත් සුබද්‍ර කෙනෙක් ඒ අවස්ථාවේ මුණ ගැහෙනවා. ඒ තමයි භාග්‍යතුන් හන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී අපේ පින්වතුන් දන්නවා එක්තරා මහලු භික්ෂුවක් භික්ෂුන් වහන්සේලා පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬනකොට රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවාගෙන ඉන්නකොට එක මහලු භික්ෂුවක් කෑ ගහලා කියනවා මහණෙනි නොහඬන්න නොවැළපෙන්න ඒ මහා ශ්‍රමණය අපෙන් මිදුණා දැන් අපට යමක් කැමතිනම් කරන්න පුළුවන් අකමැති නම් යමක් නොකරන්න පුළුවන් මෙතෙක් කාලයක් මේ කැපයි මෙයා කැපයි කියලා අපට නීති රීති පැනෙව්වා දැන් අපට නීති රීති පනවන්න කවුරුවත් නැහැ කියලා බොහොම දරුණු ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය නිසා තමයි මේ පළවෙනි ධර්ම සංගායනාවක් කරන අදහසක් ආවේ. තවත් ඒකට අවශේෂ කාරණාවල් ගණනාවක් එකට එකතු වුණා. ඒ හාමුදුරුවන්ගේ නමත් සුබද්‍ර. හැබැයි මෙතන කතා කරන්නේ ඒ සුබද්‍ර භික්ෂුව ගැන නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ අන්තිම මහරහතන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න කාලේ රහත් බව ලැබුවේ මේ සුබද්‍ර කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේට ඒ தත්ත්වයටපත් වෙන්න ඕනේ අර දානය අන්තිමටම පූජා කරපු නිසා. ඒ කාරණාවත් අති විශේෂ කරුණක් කියලා අපට හිතෙනවා. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ මේ මහා කාල කියලා වෙලා අපි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ විපස්සී භාග්‍යතුන් වහන්සේට බොහෝ දානමාන ආදී පූජා කළා. තවත් මහා කල්ප 91ක් පුරාවටම දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලබලා තවත් තමන් වහන්සේගේ පාරමිතාවට බොහෝ පින්දහම් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලේ දෝනවත්තු කියන බ්‍රාහ්මණ ගමේ මහසල් කියන බ්‍රාහ්මණ කුලේ කොණ්ඩඤ්ඤ කියන මානවකයා නමින් බ්‍රාහ්මණෙක් වෙලා උපදිනවා. සුදුසු කාලේ පැමිණුණයින් පස්සේදී කොණ්ඩඤ්ඤ මානවකයා සියලු වේද වේදාන්ත පරතරටම ඉගෙන ගන්නවා. ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳ පරතරටම ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන අපේ භාග්‍යවතුන් වහන්සේ තුසිතපුරින් නික්මිලා සුද්ධෝදන මහරජතුමාට දාව මහා මායා දේවීගේ කුසේ පිළිසිඳ ගත්තෙන් පස්සේදී සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මිලා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට නම් තබන උත්සවයට 108ක් බමුණන් ගෙන්නවනවා. ලක්ෂණ ශාස්ත්‍රය දන්න 108ක් බමුණන් ගෙන්නවනවා. ඒ 108ක් බමුණන් අතරින් විශේෂ 8 දෙනෙක් නම් කරගන්නවා. ඒ 8 දෙනා අර 108ක් අතරින් විශේෂම දැනුමක් තියෙන 8 දෙනෙක්. ඔවුන් 8 දෙනා මාලිගාවට ගෙන්නවලා අපේ මහබෝසතාණන් වහන්සේ දුහුල් වස්ත්‍රයක් උඩ තබලා ලක්ෂණ ශාස්ත්‍රයේ බලලා නම් තබන්න කියලා ආරාධනා කරාම බ්‍රාහ්මණයෝ හත් දිනෙකම ඇඟිලි දෙකක් ඔසවලා විශේෂ කාරණාවල් දෙකක් කිව්වා. ඒ තමයි කිහිගෙදර හිටියොත් සක්විත රජ වෙනවා යම් කලෙක පැවිදි වුණොත් ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ලබනවා. නමුත් අට දෙනාගෙන් ලාබාලතම මානවකයා තමයි බ්‍රාහ්මණයා තමයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා. උන්වහන්සේ ලක්ෂණ ශාස්ත්‍රයේ විශේෂයෙන්ම අධ්‍යයනය කළ හිටපු උත්තමී. උන්වහන්සේ එක හිලාම ප්‍රකාශ කරනවා ඒකාන්තයෙන්ම මොහු ගිහි ගෙදර වාසය කරන්නේ පැවිදි වෙලා සම්මා සම්බුද්ධත්වේ ලබනවා. කොහොමද පින්වතුනි කාලේ බ්‍රාහ්මණය එහෙම අනාවේක්‍යයක් ප්‍රකාශ කරන්නේ? අපේ ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් බුද්ධ කෝලාහලයක් කියලා කාරණාවක් සිද්ධ වෙනවා. දෙවිවරු ගාථා බන්ධන එකතු කරපු පොත් 12000ක් බුදු කෙනෙක් ලෝකයේ 15 වෙනි අවුරුදු 1000කට කලින් බ්‍රාහ්මණ ශිල්පායතන වලට එකතු කරනවා. ඒ ගාථා බන්ධනවල තියෙනවා බුදු කෙනෙකුගේ ශරීර ලක්ෂණ. ඒ අධ්‍යාපනයේ ලැබපු බ්‍රාහ්මණයෝ දන්නවා සැබෑ බුදු කෙනෙක් කියලා කියන්නේ කවුද කියලා. පින්වත්නි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් මේ මිනිස්සු තුල බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන මේ දැනුම අනිවාර්යයෙන්ම ලබලා දෙනවා. ඒ නිසා තමයි ඒ කාලේ බුදු යයි කියාගත්තු නොඑක් නොඑක් ශාස්ත්‍රවරු පහළ වෙන්නේ. ඒ සංකල්පේ නිසාමයි. නමුත් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා මනා ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා මේ ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳ විශේෂීම ඉගෙනගත්තු කෙනෙක්. ඒ දැනුම පාවිච්චි කරලයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ඒකාන්තිම සම්මා සම්බුදු බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රකාශ කළේ. ඒ වෙලාවේදී ඒ ප්‍රකාශත් සමග සුද්ධෝදන මහරජතුමා සිද්ධාර්ථ කුමාරයව පංචකාම සම්පත්තියෙන් හිත అలවන්නට මේ කාරණාව දැනගෙන බොහෝ සැප සම්පත් ලැබලා දුන්නා. අපේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ගිහි ගෙදර වාසය කරලා ඒ විඳපු සැප සම්පත් පිළිබඳව පින්වතුනි අපේ ධර්මයේ බොහෝ තැනක සඳහන් කරනවා විශේෂයෙන්ම සඳහන් කරනවා සුකුමාල සූත්‍රය. සුකුමාල සූත්‍රයේදී අපේ මහ බෝසතාණන් වහන්සේ ගිහි ගෙදර මොනතරම් සැපයක් වින්දාද කියන කාරණාව විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ අවුරුදු 29කට පස්සේදී රාහුල කුමාරයා උපන් දවසේ අබිනිෂ්ක්‍රමණය කරලා ඒ ප්‍රවෘත්තිය පැතිරලා යනකොට කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා මේ කාරණාව දැනගෙන Taman එක්ක එකට හිටපු බ්‍රාහ්මණයෝ හත් දෙනා හොයාගෙන යනවා. නමුත් ඒ වෙනකොට ඔවුන් සියල්ලම මරණයටපත් වෙලා. ඔවුන් හත් දෙනාගේ පවුල්වල දරුවන්ට කියනවා නුඹලගේ පියවරු හිටියනම් ඒ කාන්තේම ඒ කාන්තේම සිද්ධාර්ථ බෝධිසත්වයෝ අබනිෂ්ක්‍රමණය කරලා පැවිදි වෙච්ච පොත ඇහුවනම් අනිවාර්යයෙන්ම පැවිදි වෙනවා. එනිසා පිය රජුරුව වෙනුවෙන් පියවරුන් වෙනුවෙන් අඩුම තරමින් නුඹලාවත් පැවිදි වෙන්න කියලා ආරාධනා කරා. පවුල් හතකට පණිවිඩය දැන්නුවා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයගේ මේ පණිවිඩය දරුවන් හතර දෙනයි බාරගත්තේ. ඒ දරුවෝ හතර දෙනත් සමග කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා පැවිදි වෙලා අපේ මහ බෝසතාණන් වහන්සේට උපස්ථාන කරන්න ගියා. අවුරුදු 6ක්ම අපේ මහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළා. අවුරුදු 6ක් පුරාවටම උන්වහන්සේ ශාරීරියට දැඩි දුක් දෙමි. මේ අත්ත කිලමතාණු යෝගයේ කියන දෘෂ්ටියෙන් බුද්ධත්වයේ ලබන උත්සාහ කළා. නමුත් උන්වහන්සේ අවුරුදු 6ක් එක දිගට මේ දුෂ්කර ක්‍රියාව කළා. උන්වහන්සේට තේරෙනවා අත්ත කිලමතාණු යෝගයෙන් කවදාවත් විමුක්තියක් හොයන්න බෑ කියලා. මොකද ඒ කාලේ මේ බුදු වෙනවා කියන සංකල්පය ලෝකයේ ප්‍රකට වෙලා තිබිච්ච නිසා විවිධ ශාස්ත්‍රූවරු බුදු වෙන ක්‍රමවේද හොයාගත්තා. එහෙම ක්‍රමවේද අතර එක ක්‍රමවේදයක් තමයි කාමසුකල්ලිකාණ යෝගී කියන එක. ඒ අන්තිමවත් මේ බුදු බව ලබන්න බෑ. මේ සත්‍ය හොයාගන්න බෑ කියලා අපේ මහබෝසතාණන් වහන්සේ වටහා ගත්තා. ඊළඟට උන්වහන්සේ අත්තිකිලමතාන යෝගය කියන අන්තයෙන් බැලුවා. මොකද එයත් ප්‍රකට වෙලා තිබිච්ච සංකල්පයක් නිසා. අවුරුදු 6ක් එක දිගටම උන්වහන්සේ ඒ ප්‍රගුණ කළා. ඒ තුලිනුත් විමුක්තියක් ලැබෙන්නේ සත්‍ය සොයාගන්න බැහැ කියලා උන්වහන්සේ වටහා ගත්තා. ආන්න ඒ වෙලාවේ උන්වහන්සේ එක හාල් ඇටයක් අනුභව කර කර ඉඳපු සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මුලින් රළු ආහාර අනුභව කරන්න පටන් ගත්තා. කුස වෙලා ෂේ වෙලා තිබිච්ච තමන් මහන්සේගේ ශාරීරිය රළු ආහාර අනුභව කරන්න ආරම්භ කරන පටන් ගත්තයින් පස්සේදී නැවතත් ශාරීරික ක්‍රමානුකූලව වැඩෙන පටන් ගත්තා. මේක දැකපු කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ප්‍රධාන පස්වග මහණුන් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වීරි අත්තර බව වටහාගෙන උන්වහන්සේ තනි කළ යන්න ගියා. ඉසිපතනෙට වැඩම කළා. නමුත් අපේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ එතෙන් පටන් ආහාර අනුභව කරන්න පටන් අරගෙන සුජාතා විසින් දුන්නු කිරිපිඩු දාණය වළඳලා උන්වහන්සේගේ රත්තරන් පාත්‍රය උඩුගම්බලා පාකල ප්‍රාර්ථනාවක් කරලා බෝධි පල්ලංකයකට වැඩම කළා උන්වහන්සේ එහි වැඩ හිටමින් චතුරංග සමන්නාගත වීර්ය ආරම්භ කළා චතුරංග සමන්නාගති වීරය කියලා කියන්නේ අතිශයම දුෂ්කර ප්‍රතිපදාවක්. දුෂ්කර වීරයා. අදිෂ්ඨාන කරගන්නවා බුදු වෙලා මිසක් මෙතනින් නොනැගිටිමි කියලා. එදා රාත්‍රියේ ඉර බසින්නට කලින් දසමාර සේනාව පරාජය කරලා වෙසක් පුන් පොහෝදා සියලු ਸਰවඥතා ඥාණය ප්‍රතිවේදනය කරමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ නම් මේ උතුම් බුද්ධ රාජ්‍යය ලබා ගන්නවා. අපේ භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලබලා සත් සතියක් එහිම වැඩ හිඳිමින් සත් සතිය ගත කරලා උන්වහන්සේ බලනවා මේ ලෝක සත්‍ය පිළිබඳව. ලෝක සත්‍යයට කොහොමද මෙවන් දහමක් මම කියලා දෙන්නේ? මොකද මුළු ලෝක සත්‍යාම ගමන් කරන්නේ මේ පංචකාමෙන් පිරුණු පැත්තට. ඒ වෙලාවෙදි උන්වහන්සේට මන්දෝත්සාහී බවක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල දැනගෙන සහම්පති මහා බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේ වෙත ආරම්භ කළ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට ආයාචනා කරනවා. උට්ටේහි විජිත සංගාම සත්ත්වාහ අනන විචර ලෝකේ නැගිටින්න මහා වීරයන් වහන්සේ දසමාර සේනාවක් පරාජය කරපු මහා වීරයන් වහන්සේ අනන්න විචර ලෝකේ මේ ලෝකේ ණය නැති ආනන් වහන්සේ නැගිටිනසේක්වා ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම චක්‍රේ පතුරවන සේක්වා කියලා ආරාධනා කරනවා. ඒ වෙලාවේදී සහම්පති මහා බ්‍රහ්ම රාජයාට කියනවා බ්‍රාහ්මණය මම මේ ලෝකේ නිර්වාණය නම් දොර විවෘත කළ ඉවරයි. හැබැයි මේ අමතස්ස ద్వාරා අමූර්තේ නම් මම දොර විවර කරලා ඉවරයි. හැබැයි මේ දොරින් ඇතුල් වෙන්න පුළුවන් කාටද? යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධා. සද්ධාව තියෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සද්ධාවන්තයා තමන්ගේ දේශවන් යොමු කරත්වා ආන් ඒ කෙනාට මේ නිර්වාණය කියන දොරින් ඇතුල් වෙන්නට පුළුවන්. සහම්පති මහා බ්‍රහ්ම රාජයාට ඒ විදියට අනුශාසනා කරලා භාග්‍යතුන් වහන්සේ ආවර්ජිනේ කරලා බලනවා මම කාටද මුලින්ම ධර්ම දේශනාව පවත්වන්නට ඕන ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ ශාස්ත්‍රූරු මේ වෙනකොට මරණයටපත් වෙලා ඔවුන් ධර්ම දේශනාවක් අවබෝධ කරගන්න පුළුවන් තැනකවත් නෙමෙයි මේ වෙනකොට ඉපදෙලා ඉන්නේ අරූප තලවල උපන් නිසා ඊළඟට භාග්‍යතුන් වහන්සේ ආවර්ජිනේ කරලා බලනවා මම කාටද ධර්ම දේශනා පවත්වන්නට ඕන? උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයට වැටහෙනවා. කල්ප ලක්ෂයක් පුරාවට මෙක දිගට පාරමිතා පුරාගෙන ආපු එක්කෙනෙක් ඉනවා මේ ශාසනීයම පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කොණ්ඩඤ්ඤ තවුසානෝ. භාග්‍යතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ තවුසානෝ අරමුණු කරගෙන ඉසිපතනාරාමයට වැඩම කරනවා. ඉසිපතනාරාමයට වඩිනකොට පස්වග මහණුන් දුර තියාම භාග්‍යතුන් හන්සේ දැකලා හිතනවා බුදු බව ලබන්න වීරිය වඩලා ඒ නොලැබිලා දැන් ආයි අපි ළඟට එනවා කිසිම කෙනෙක් කිසිදු උපස්ථානයක් නොකරන්න කියලා අදිස්ථාන කරගන්නවා නමුත් මේ විශ්ව ධාතුවට පහළ වෙච්ච එකම මහ උත්තමයන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් පුරාවටම දස පාරමිතා පුරාගෙන ආපු මේ මහා උත්තමයන් වහන්සේගේ පුණ්‍ය බලය නිසා Taman Taman හිතාගත්තු කිසිදු අදිස්ථානයක් කරගන්නට Tamanට ශක්තියක් නැති වෙනවා. කෙනෙක් පාදෝවණේ කරනවා, කෙනෙක් ආසන හදනවා, කෙනෙක් ඉන් ස්ථානය සකස් කරනවා, පස් දිනාම උපස්ථාන කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ පණවන ලද ආසන මස්තකේ වැඩ හිඳලා සියල්ලෝටම අනුකම්පා කරමින් උන්වහන්සේගේ ධර්ම චක්‍රය නම් මේ උතුම් චක්‍රේ ලෝකයට පතුරවනවා. මේ ධර්ම චක්‍රේ පතුරවනවා ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරනවා. එදා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල නියත විවරණේ ලැබලා යම්කිසි ශාසනයක පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කරා නම් ආන්ගේ ප්‍රාර්ථනාව ඉටු කරගන්නට දවස කොණ්ණඤ්ඤ බ්‍රාහ්මණයට උදා වෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව දේශනාව සිදු කරගෙන යනකොට පළවෙනියටම ධර්මය අවබෝධ කරගන්නේ කොණ්ණඤ්ඤ බ්‍රාහ්මණයා. කොණ්ණඤ්ඤ තෙරුන් වහන්සේ පළමුවෙන්ම සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට අනුරූපීව අනිත් සියලුම ශ්‍රාවකයන් වහන්සේලා ක්‍රමානුකූලව මාර්ගඵල ලබනවා. අනත්ත ලක්කන සූත්‍ර දේශනාව අහලා සියල්ලෝම රහත් බව ලබනවා. දැන් මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා 6 නමයි. භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ අනුව යමින් ධර්මය අවබෝධ කරගත්තු පස්වග තෙරුන් වහන්සේලා. ගම් නියම් ගම් සැරිසරා ධර්මදේශනා පවත්වනවා. සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා 60 දෙනෙක් 60 දෙනෙක් බිහි වෙනවා. මහරහතන් වහන්සේලා 60 දෙනා වහන්සේලා මේකට එකතු වෙලා දෙදෙනෙක් එකමග නොයන්න තනිවම එක්කෙනෙක් එකමග යන්න කියන මේ බුද්ධ අවවාදය හිතට අරගෙන සියලු ශ්‍රාවකයන් වහන්සේලා ගම් නියම් ගම් සැරිසරා ධර්මදේශනාව ආරම්භ කරනවා සියල්ලෝම තමන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවල් දේශනා කරනවා ඒ වෙනකොට බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයට එකතු වෙනවා. දවසක් අපේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉනකොට සියලු භික්ෂුන් වහන්සේලා අතරින් පළමුවෙනි අග්‍රස්ථානය ලැබලා දෙනවා. ඒ තමයි චිර රාතඥ භික්ෂුන් වහන්සේ හැටියට කොණ්ඩඤ්ඤ නම් මහරහතන් වහන්සේට අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ කියන මේ සම්බුද්ධ ශාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්තු උත්තමයන් වහන්සේ හැටියට අඤ්ඤා කියන ගෞරව නාමය සහිතව අග්‍රස්ථානය ලැබලා දෙනවා. පින්වත්නි කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට දෙමව්පියන්ගෙන් ලැබිච්ච නම. ඇයි අපි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේ හඳුන්වන්නේ? අඤ්ඤා කියන ගෞරව නාමය ලැබලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ නිසයි අපි උන්වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ මොකක් නිසාද බුදුරජාණන් වහන්සේගෙන් පස්සේදී මේ ධර්මය අවබෝධ කරගන්න මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව පහළ වෙච්ච උත්මෙන් වහන්සේ නිසා එහෙනම් චිර රාතඥ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ලැබලා දෙනවා ඒක ඒ කාරණාව අති විශේෂ කරුණක්. මොකද අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය වඳින්නේ භාග්‍යතුන් වහන්සේට ධර්ම රත්නයට පමණයි. අනිත් සියලුම මහා ශ්‍රාවකයන් වහන්සේලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට වඳිනවා. ඒ තරම් ගුණාධික මහ උත්තමෙන් වහන්සේ නම. නමුත් කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ හරීම කැමති විවේකියට උන්වහන්සේ ධානවලින් වැඩින්න ඉතාම කැමති ශ්‍රාවකයන් වහන්සේ නම. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දවසක් කල්පනා කරනවා Taman වහන්සේට විවේකයෙන් වැඩ වාසය කරන්න හරිම දුෂ්කරයි. මොකද විහාරයට පැමිණෙන සියලුම සිව් සිව්වනක් පිරිස දෙවිවරු බ්‍රහ්මිය ඇතුළු සියලු පිරිස මුලින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඊළඟට අහනවා කෝඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා. අර සියලු දෙනාම ඊළඟට ගමන් කරන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ළඟට. එන සියලු දෙනාත් එක්කම පිළිසඳර කතාවල නිරත වෙන්න ඕන නිසා පින්වත්නි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට මේ විවේකයෙන් වැඩ වාසය කරන්න අමාරුයි. ඒ නිසා උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසරයක් අරගෙන භාග්‍යතුන් වහන්සේ අවසර ලබා දුන්නෙන් පස්සේදී හිමාලයේ චද්දන්ත විලේ මන්දාකිනි පුකුණු තීරේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් අයින් වෙලා හොදකලාවේ දීර්ඝ කාලයක් වැඩ වාසය කරලා පිරිනිවන් පාන. නමුත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ මේ පිරිනිවන් පෑම උන්වහන්සේ අවුරුදු 12ක් චද්දන්ත විලේ වාසය කරන අවස්ථාව අතිශයම රසවත් කාරණාවක්. එහෙමනම් තවත් අපට දේශනාවක් ඉදිරියට මේ පිළිබඳව සාකච්ඡා කරන කරුණු තියෙනවා. අද අපි කතා කළේ අංගුත්තර නිකායේ ඒකදග්ගපාලියේ කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වත්තු කියන කොටස උන්වහන්සේ සංසාරේ පාරමිතා පුරුපාකාරය පිළිබඳව නමුත් අපදාන පාළියේ සංයුක්ත නිකායේ කොණ්ඩඤ්ඤ සූත්‍රයේ මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳ අති විශේෂ කාරණාවල් ගණනාවක් සාකච්ඡා කරනවා. එහෙමනම් කොණ්ඩඤ්ඤ සූත්‍රය හරහා සිදු කරන කාරණාවල් අපි ලබන සති දේශනාවෙන් සාකච්ඡා කරමු. එහෙමනම් එසේ ඒ කාරණාවල් දේශනා කිරීමේ අරමුණින් අදට අපි දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්න තරල දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ හෝමාගම වලව්ව පාර අංක 415න් 11 නිවසේ පදිංචි YS සේනාරත්න මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2019 9 27 දින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරමින් සිටින අතරතුර මිය පරලෝ ගියපු හිටපු විදුලි අධිකාරී බී.ඒ. ධර්මශ්‍රී ආදරණීය ස්වාමි පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්න. එතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සසර ගමන සුවපත් වේවා. එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රෝගී තත්ත්වයෙන් පසුවන සෝමා රංජනී ආදරණී මෑණියන්ටත් එහෙම නැත්නම් ඒ ආදරණී මිත්තණියට ආශිර්වාදේ කරනවා. එතුමියට නිදුක් භව, නිරෝගී භව, කායික මානසික සුවපත් භාවය මේ උතුම් සද්ධර්ම දාණයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පවුලේ ඥාති මිත්‍රාදීන් හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සසරි පින් බලාපොරොත්තුෙන් සිටින යම් කිසි කෙනෙක් වේ නම් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන් සසර ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රටචාති ආරක්ෂා කරන සියලුම සම්මිය දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරන්නටත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙවියන්ගේ යසිසුරු සම්පත් වර්ධනය වේවා. උන්වහන්සේලාත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම වීරෝදාරහරණ විරුවන් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ලක්වාසී ලෝවාසී හැම දිනාටම සියලු සත්‍යයන්ට නිදුක් භව නිරෝගී භව සැලසේවා ඒ වගේම ඇති වී තිබෙන විපත් වලින් සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් ආරක්ෂා වේවා විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා දැනට රෝගී තත්ත්වයෙන් පසුවන අවසරයි පින්වත් බණ්ඩාරවේල අමිතානන්ද නායක ස්වාමින් වහන්සේට ආශිර්වාදයේ කරනවා උන්වහන්සේට විශේෂයෙන්ම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා අපි බොහෝ කාලයක් උන්වහන්සේට ආශිර්වාදයේ කළා තරමක් අසනීප තත්ත්වයෙන් පසු වී දැන් නිදුක් නිරෝගීව වැඩ වාසය කරන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අපි නැවත නැවතත් ආශිර්වාදේ කරනවා උන්වහන්සේට නිදුක් භව නිරෝගී භව සැලසේවා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිවිශාල ශාස්ත්‍රික සේවයක් කරන්නට උන්වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා ඒ වගේම දේශිකානන් වහන්සේ වන මාතර මහින්ද ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උන්වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සසන ගමන කෙලවර කරන තෙක් සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සසර කළ යම් කුසල කර්මයක් පිනක් වේ නම් ඒ සියලු පින්කම්වල ශක්තිය පාරමිතාවක්ම වී ප්‍රාර්ථනා කරන බෝධියකින් පහසුම ආකාරයෙන් සියලු දිනාටම ධර්ම මාර්ගය වඩාගෙන උතුම් නිර්වාණ අවබෝධය අවබෝධ කරගන්නටත් සසර ගමන ඊතා ඉක්මනින් කෙටි කරගන්නටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ සීල ප්‍රාර්ථනාවන් ඉටු වේවා මෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවන් උතුම් ධර්මයක් අපට මේ විදියට දේශනා කරවන්නට අපට ධර්මයෙන් අනුශාසනා කරන ධර්මයෙන් පෝෂණය කරන ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා එතුමා නිදුක් භව නිරෝගී භව ලබත්වා කායික මානසික සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සම්පත්තින් ලබත්වා ඒ වගේම ළඟා කරගත්තා වූ සියලු පින් මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා මියගිය මාගේ පියාණන්ටත් පරලෝකීය වශයෙන් සුවපත් වේවා.